පසුගිය අපි මතක් කරගත්ත විදිහට ධර්ම දේශනා කරලා අපි සුළු වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ රසංකාරක වල පිළිවෙලකට ඊළඟ දුපාරක් පස්සේ විදිහට ප්‍රශ්න මේක ඉදලා තියෙනවා මෙන්න ප්‍රශ්නයන්නේ අර ස්වාමීන් වහන්සේ වහන්සේගේ පසුගිය වතාවේදී මගමාන විචන්ද සක්ක සම්පatti ලබා දීමට දානීය උපකාරී වේටි දේශනා කිරීමේදී ඡාගෝ බණේ ඡාගෝ මුත්‍ය අනාලෝ යන වචන සඳහන් ගියේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන්න ඉලාසිතුනි මේ ත්‍යාග කියලා කියන්නේ ත්‍යාග කියන සිංහල කල් හදාගෙන තියෙන්නේ ත්‍යාග කියන්නේ ත්‍යාග කියලා. පඨවි ශබ්දෙන් අදහලා ගන්නවා. මුක්ති කියලා කියන්නේ මිදෙන. අනාලය කියන්නේ ආලය හරවන. ඉතින් මේ දානීය කියලා අපි සාමාන්‍ය මේ ප්‍රශ්නේ වගේ දක්වන ඒ සම්මුතියෙන් කියන මේ දස දාන වස්තුට සම්බන්ධව කෑමැදීම, ඉදුම් පිටුම්, මල් ගඳ විලවුන්, යාන වාහන වගේ දේවල් දීලා දානවා. ත්‍යාගවන්ත වෙනවා. ආලේ හැරපරන. මොකද ඊට පස්සේ යනකොට සීලයට යනකොට අනුන්ට දුක දීම, බය දීම, දීලා දාන එකට කියනවා අබය දීම. බය දෙන එක තමයි අපි කාමයේදී කරන්නේ. අබය දෙනවා කියලා කියන්නේ බය දීමින් වැළකී සිටීමට විනිශ්චය කරනවා. කාටවත් හිංසාවක් නැහැ. කාටවත් බය කාටවත් අනදරයක් හිතන්නේ. ඒ නිසා අබය දෙන. ඒක මහා කන්දක්. ඒ මේක කතා කරනකොට අපේ දානේ බොහෝම උසස්. ඊට වැඩිය ත්‍යාගපටිනිසංග මුඛ්‍යනාලය විදිහට නීවරණ ටික දීලා දානවා නම් මේක වැඩිය දසදහස් කුණිය. හොඳ ඒකට ධ්‍යාන සම්පත්තිය කියන සමාධිය කියලා කියනවා. ඊටත් තමයි තමන්ගේ රුචි අරුචිකම් තියෙනවා. තමන්ගේ පෞරුෂත්වයේ ගෙලින් බදාගෙන ඉන්න මමයි කියලා හිතාගෙන ඉන්න දීලා දානවා. මේ ක්‍රමයෙන් දීලා දෙමින් හතරපසාකාරට වෙන්න පුළුවන් අවසාන දීලා දෙන්නට නිවල කියලා කියනවා. නිවල ගැන සර්වඥාන්සේ උදාහරණ කරන්නේ ඡාගෝ පට්ඨිසග්ගෝ මුක්ති අනාය. සතිපට්ඨානාදී සූත්‍රවල නිවන විස්තර කරන්නේ තෝකෙම. හැබැයි මේ නිවන කියන්නේ ආමිෂයේ දියදාන නෙවෙයි. තමයි රුචි අරුචි ගන්න දියදාන. තමගේ පෞෂත්වයේ දියදාන. මේ රැක ගැනීම පොඩි දියදාන දවසේ ඒකම නිවනක් වෙනවා. ඊගා ප්‍රශ්න සුද්ධිසේ දෙනී walking meditation should the meditator follow the action or should action guide the, attention guide the action. Uh, usually, in any meditation, specifically in the vipassana meditation or in the uh, inside meditation, you let the phenomena to happen, you just, and then you are just following. Without any manipulation, without any manifestation. So therefore, uh, should the attention follow the action? That is one part. Other one is, should the attention guide the action. That means you are monitoring, you are regimenting, you are uh, organizing it and that is developing tension. When the uh, attention follows the action, no tension. It is just like a CID officer. He has not detected the, the culprit. He just follow, just observe. Even to the point, he never created any impression upon the culprit that I am following. So therefore, culprit is behaving in, in a natural way. The other person also in the, not in the uniform, in the normal civil suit. And he just observes. But he never make any impression he is a culprit or not. Just observe. So like uh, in meditation, you are a CIA agent or in an investigation agent, you are not the police. not with the uniform and go and grab the person. You are not disciplining the people Just like the police in the uh, uh, gatherings. So that clarity must be clearly understood. Otherwise, you, are, you will be unwantedly regimenting your life and it will be another tension. You are already enough tension. So, therefore, meditation, we just following the phenomena as and when it is arising. ඊගාවට සිංහලෙන් විශාල වේදනාවක් ආවේ උදාහරණ කපලකදී එක්ක එක්තැන් වූ විට මුළු ශරීර ජීවිතේම කලකිරී ලෝකෙ විපාකයි. මරණය වෙන වේදනාවක් ආවට ඊට හදාගෙන ලෝකෙම පිටවන්නේ කෙසේ? ඊට හදාගන්නේ මොන ක්‍රමයකද? පරිසවන්නාසේ මේක පිළිතුරක්. දැන් මගෙන් අහුවොත් කවුරුහරි කොහොමද ඔලිම්පික් ගන්න කියලා දුවන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ මොකද මම දන්නේ. හැබැයි මට කියන්නේ දුවන වෙලේ දිගන්නේ කොහොමද කියලා කියනවා. වෙලේ දිගනවට පස්සේ රාමසේක මට්ටමින් ගහන්න පුළුවන්. ඊට පස්සේ දිස්ත්‍රික්ක මට්ටමින් ගහලා ඊට පස්සේ නැෂනල් මට්ටමින් ගැහුවට පස්සේ තමයි ඔලිම්පික් ගන්න. ඒ වගේ මරණ වෙලාවේදී සතියින් ඉන්නවා කියන එක ඔලිම්පික් ගේනවා. අන්න තුනක් දඩේකක්වත් තියෙනවා පොඩ්ඩක් බලන්න. කිසිකක්වත් කරුවා උදාහරණ පැන්ඩෝල් ගන්න තුන මේකක් කොහොමද පොඩ්ඩක් බලන්න. ආයෙ පොඩ්ඩක් ගලක වැච්චට පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න මැරෙන්නේ නැහැ. ඔකට පිට ගන්න ඇවිල්ලා හෙට. මේක එහෙම නෙවෙයි. 5 වගේ ඉඳි ඉස්සලා ගිහිල්ලා පොලිමේ ඉන්නේ ස්පෙෂලිස්ට් කතාව කරා. දකින්න ඉඳ තියෙනවා. අද හැදිලා තියෙන කවදාකවත් දුකට මොන දෙන්නේ නෙමෙයි දරුවෝ වෙනවට හරියම කනවා. උන්ට කවදාකවත් ජීවිතේ මොන දෙයක් දෙන්නේ උන් කොටු කරලා වට කරලා පුරු කොට උඩ තියාගෙන හදනවා. උන්ට ප්‍රශ්නයක් ආවද අම්මට අක්කට බයි. මොකද මේ ජීවිතේට මොන දෙන්නද? ජීවිතේට මොන දුන්නොත් ඒක හැදිලා තියෙන ක්‍රමයෙන් එන්නේ එන්නේ ප්‍රතිශක්තිය වැඩෙන එන්නේ එන්නේ ප්‍රතිදේය වැඩෙන ක්‍රමයක්. නැචරල් සිලෙක්ෂන් එකක් මේකදී අපිට හම් වෙන ගැටුමත් එක්ක ඇතුළත රෙසිස්ටන්ස් වැඩි වෙනවා. ඇතුළත ප්‍රතිශක්ති වැඩි වෙනවා. දැන් අපි කරලා තියෙන කිසිම දෙයක් එන්න දෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? මොකක් හරි ආවම තේරෙම සමූල ඝාතනයකට යනවා. ඉතින් සමේ දුක, මේ වේදනා ඒක හරි හාස්‍යයක් නෙවෙයි. භාවනා කරන යෝගාවචරයෙන් අහුවොත් මොකටද භාවනා කරන්නේ කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක දුක්ඛ සත්‍ය අවබෝධ දුක්ඛ සත්‍ය අවබෝධ කරන කර්ම වේදනාව කොහොමද? ඒකට පැන්ඩෝල් නැති කියනවා. බාම් ටිකක් දාගන්න බැරි කියනවා. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඉඩක නෙමෙයි. මේ දුක එනකොට මේකට මේ වෝල්ටාරන් ටිකක් දාලා බැරිද නිවන් දකින්න. ඉන්ජෙක්ෂන් එකක් දාලා එහෙලි වටලා බැරිද නිවන් දකින්න කියලා. බුදු තොරා බේස් වුණ කතාවක් ඒක පැමිණි දුක් පැණිදායි කියලා අපේ සිංහලයේ කටි අත දාන වචනයක්. පැමිණෙන්නේ දුකක් අපිට කාඩම උගන්නන්නයි. ඔකේ පැනලා ගිහිල්ලා වෙන්නේ සංකාර දුක. උඩු පුළුවන් දෙයකට මොනවද? අනිත් එක දරුවන්ට උරුදු කරන්නේ, සේවකයන්ට උරුදු කරන්නේ, පාදරක්ෂක ව්‍යාපාර කියන්නේ ඕනෝක. මේ වේ ඉද දෙන්න. එතකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ තමයි දවසින් දවස දවසින් දවස මේ ජීවිත විශාල පරාසයකට මුහුණ දෙන්න පුළුවන් කප්පකට. හැමෙන් දුකින් පැනලා යන මනුස්සයා ඉන්නේ පතුල. එයා බොහොමත්ම කම්ෆර්ට් සෝන් එකේමයි ඉන්න තියෙන පිට ගියකම වේනිලා නැහැ. ඒක නිසා අටහිරට ගිහිල්ලා බැලුවොත් එහෙම නැත්නම් දිනු සම්මත රටවල් වලට ගිහිල්ලා බැලුවොත් මොනම දෙයක කරගෙන එකක් පින්න කෝන් ගෙඩි වගේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. උලඟක් ආවත් දෙදක් ආවත් දැවීමේ ශක්තියක්. උන්ද පුළුවන් නම් ඔය එකෙකුට කියන්නේ ඉන්දියාවේ කියලා සුමාන දෙකක් ඉන්න කියලා බඩගිල්ල නැහැ. ඉන්දියාවේ තියෙන මොනවාක්වත් නැහැ සියලු විස බීජත් එක්ක පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් ඒකෙත් මැරිලා මෙතන ඉන්නවා ඉන්දියාවේ පැත්තට රසවසු භෝජනය කරනවා ඉබ්බා පොන්ති යනකොට පේනවා එකෙක් යට වෙලා මැරිලා ඒකද කුණු වෙලා ඒක ජෝක් එකක ඉඳගෙන ඒ ඉතින් හදාගෙන කතා වෙන්න තියෙනවා මං කියන්නේ ඉන්දියාව හරි නියම අයිඩියල් එක කියලා ඉච්චරයි කරන්නේ ඒ නිසා අපකට දුකක් එන්නේ කරුණාකර මතක තියාගන්න අපිට සංවිධයක් කියන්නේ ඒ දුක මඟහරවල මම කියන්නේ ඔක්කොම දරන්න පුළුවන් කියලා. දවසින් දවස තමයි තියෙනවා වෙනකට වැඩි දුකක්. තරහින් ගුණ ශක්තිය කියන්නේ තමයි භාවනා ජීවු වෙනවා කියන්නේ. මේක තමයි දුක අවබෝධ කරනවා කියන්නේ ඉnde ඉnde ඉnde කවදා හරි මරණ වේදනාව හා සමාන වේදනාවක් කයෙදීදී ආනාපාන බලන්න පුළුවන්. ඉස්ලාම්ගේ භාවනාවට ඔය ලේවැල්ලේ ආතිපා රිට්‍රීට් එකේ මුනිජි කීතුමත් එක්ක ඉංග්‍රීසියෙන් කරේ අපේ විතර අද බලමට ඉන්සිදරු කිව්න්නේ එතුමා කිව්වේ කවදා හෝ මරණ වේදනාව පඤ්ඤාංකේ විලුඹ දවසේ පහුවෙන්ද තමයි සෝවන්නේ. උදා ටික ටික ටික මරණ වේදනාව දක්වම නටනවා. නටන නකල ජීවිත මෙහෙම ඉඳද්දී දැන් මේ තියෙන වේදනාව කැඩේ විලේ කුකුරා කැරෙයි කියදී කටර කිසිම දෙයක් නොවිච්ච විදිහට ආනපාන බලන්න පුළුවන් නේද? එහෙනම් එයා නිවනට ළඟයි. ඒ වෙනත මේ එනින වේදනාවට වෛර කරගෙන ඇයි මට මේ දුක් වෙන්නේ මට නොතම මේක වෙන්නේ කියලා ගැටුමැති කරන තරකයි සාමාන්‍ය දුක සමේ වේදනාව කියලා කියන්නේ ලොකු දේව දූතෙක් යම දූතෙක් නේ. අවසනයේ හය අවුරුද්ද දුස්රක්ෂය යටන වෙලාවේදී මේ බටාද ගන්නකොට ඇත ගෑවෙන පිට පොළොව. මේ මාතාට ගන්නකොට මයිල් ගැටික තේරම ගලවලා යනවා. ඉතින් අපි මේ එහෙම උත්තරයන් ආශය කෙනෙක් ආදර්ශක තියාගෙන භාවනා කරනකොට මදුරෙක් ආවම එන කම්පේ. දැස්සක් ආවම එන කම්පේ. කොහෙද යන්නේ? නිසා මේක සබහා සිද්ධ වෙනවා. මේක ජීවිතේ මොන දෙන එකක් වෙන නිසා මේ පද්ධතිය මිනිස්සු හැදලා තියෙන්නේ මේ පරිණාමය ඇතිලා තියෙන්නේ ඉතින් ඕම නැචරල් සිලෙක්ෂන් කරා ස්වභාවික වර්ණය. ස්වභාවික වර්ණයේදී ජයගන්නේ දරණ මිනිහ. ඉවසන මනුස්සය. එහෙම නැත්නම් මේ සැප පහසුකම් දෙන්නේ නෑ සර්පාදකම් මිනිහ දසාගෙන. දරණ මනුස්සය ඒක ඇතුළත තියෙන ප්‍රතිශක්තිය දරණ මනුස්සය. කොයිදේ ආවත් ඒකේ පාඩම ගන්න. ඒ නිසා අධ්‍යයන ක්‍රමේ අධ්‍යයන මේ ආර්ථික ක්‍රමේ දේශපාලන මේවායේදී මේ මූලික කාරණා පන්නලා තියෙනවා. සැප කියලා උගන්වන්න හදන්නේ මේ දුක් කියන එක වහන එකයි. පැමිණි දුක් පැණි ආයෙත් මේක නෙවෙයි. ඒකදී දැනට ලෝකයේ තියෙන ওই සම්මත ක්‍රමයේ හැටියට මේ මූල ධර්ම පිළිගන්න එකක් වශයෙන් මම සතුටින් කියලා දෙන්නේ මේ බාල දක්ෂණය. ඒකදී සාමාන්‍ය ක්‍රමයේ හැටියට ලද දේෙන් ගැට ගහගෙන ජීවත් වීම ලස්සන දෙයක් විදිහට ජීවිතේ සාර්ථකයක් විදිහට වෙනවා. බුදුදහමන්සේ තරම් ලස්සන නම් වෙන්නේ නැහැ. බුදුන්සේ භික්ෂුකට උගන්ලා තියෙන ඒ බාල දක්ෂණය නෙමෙයි සාර්ථකයේ සිංහ වෙන්නේ. කැල්ල දාලා ඵලයන් වෙන ඕන දෙයකට ලැස්සලා කරනවා. ඒක නිසා කීයන්ට ඕවා කියන්නේ ගම ඔයගොල්ලෝ අපිට ඊර්ෂ්‍යා කරනවා. කියලා වැඩක් නැහැ. මොකද ඕගොල්ලෝ හිතන්නේ කීකම කියලා මේ සියලු සබ සම්පත් සහිතව ආජීව ජීවත් වෙලා දරුවන්ටත් ඒක දීලා දරුවන්ගේ දරුවන්ටත් ඒක දෙන්න පුළුවන් නම් අම්මා හොඳ කෙලිකාරයෙක් කියලා. මම කියන්නේ ඊරද දාපු වැල් ගැදෙවිල්ලෙක් තරම් අපි ඉන්න හම්බ වෙන්නේ. කාන්තාරයකද වැල් ගැදෙවිල්ලක් මොකද? ඒක දෙවිලා නැහැ. ඒක පුළුවන් තරම් මේ අපි පැරණි කතාවේ මේ පැමිණි දුක් පැමිණි රහයි කියන එක ඒක තමයි ඒක තමයි ඔකට කියන උත්තරේ. හැබැයි එකක් කියදැයි. ඔය හැම කෙනෙක්ම හිතනට වැඩිය දැරීමේ ශක්තියක් හැම කෙනෙක් ගාම තියෙනවා. ඒක ටෙස්ට් කරලා නැති එකයි ප්‍රශ්නේ. ඕගොල්ලෝ ටෙස්ට් කරන්නේ මරණ මොහොතදී ඒකකොට too late sorry. එතකොට මැරෙන්නේ ඉස්සලා කුපුරලා නැහැ. මාර එනකොට කුපුරලා නැහැ. නමුත් පුරුදු කරගිය මනුස්සයන මාරේ ආවත් කතා කරගෙන වරින් මැෂින වාඩිය මොකද්ද ප්‍රශ්නේ? ඕන දැක්කම ගන්නවා. දැන් අපි නෑ මාරය එනකොට මාරය ඇතියා මාරගේ හේනා වෙනකොට මෙහෙන් බඩ යනවා මෙහෙන් ගමන වෙනවා මෙහෙන් පිටාට යනවා මෙහෙන් දඟලනවා එතකොට මාරයට එන්න ඕනේ නෑ. අංගය අර මිනි නඩුන් නඩුව තරුවෙච්ච මනුස්සයා මරන්න ඕන කමන්නේ දවස් හතක කන් දානකොට ඇදගෙන යන්න ඕනේ වැලි ගෝණියක් වගේ ඒක පිළිකාරව තේරෙනවා. මොකද අර අවු දවස් හත ඇතුළත බඩ ගිහිල්ලා ආදිය දාලා මරණය ගැන කල්පනා කරනවා. නා ජීවිතේ ජීවත් කරවන්න. දැන් එච්චරයි අපිට මේ ලිඛිත ප්‍රශ්න ඉදිරියට කරලා තියෙන්නේ. වෙලාව ගන්න වෙනවා පාට කාලය. ඒ භාවනා ක්‍රම ඉස්සෙල්ලා සම්ප්‍රේම මේ පටන් ගත්ත හොඳයි කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරේ. මම සාමාන්‍ය නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා. මේ ඒක සාමාන්‍ය මේ කොච්චර විතර රේෂයක් විතර තියෙනවද කියන්නවා. ඒකද වැඩ වන්දුවා. වන්දුවා. පැය පද්දගෙන ඉන්නවනම් පැය සක්මන් කරන්න. පැය භාගයක් ඉඳගෙන ඉන්න පැය භාගයක් සක්මන් කරන්න. ඕගොල්ලෝ හිතන්නේ පැය සක්මනේ කියන්නේ wastage of time කියලා. ඒ සම්පූර්ණ ඒකෙන්ම කාලකන්ණි වෙන වැඩි. සක්මනේ තමයි ඇත්තටම ඉඳගන්න ඉස්සලා කියන්නේ පරියන්ක හැදෙන්න. නැත්නම් කියලා සක්මනේදම කියන්නේ. සක්මනමයි මේ ගැටේ කියන ප්‍රධාන උත්තරය කියලා මම කියයි. විශේෂම ගියත්ගේ භාවනාවේදී සක්මන නොදන්නාකම නිසා මෙච්චර විදවන්නේ කියලා මම කියනවා. වෙන පස්සේ දවසක කියාවි අධ්‍යයනය නැතිව තමයි නේද හොඳ වෙලට සක්මන් කරනවා නම් වැඩේ හැදෙනවා. විශේෂ සක්මන් කරන්න ඕනේ. පරියන්කයට යන්න ඕන හොඳට සක්මන් කරනකොට ඉබේම කෙරෙන්න ඕන වැඩේ කෙරේ. Do you have any questions regarding meditation? nothing understood. Right? But uh, I can digest. <laughs> but, I understood. ඒකනම් අපි දවසේ වැඩි සිට රතන සමර්ථ කිරීම වශයෙන් ඒ තාවතාවාදී ගාථාද දැහැනා කිරීමේ ශ්‍රී ලෝක සත්‍යයේ පිටපැමිණීමේ ඒ දවසේ වැඩ පිළිවෙල සත්‍යමාව සටහන්.